සතිපට්ඨානය කියන බුදුරජාණන් වහන්සේගේ ඒ සුවිශේෂ වෙච්ච දේශනාව පදනම් කරගෙන ඒ සුවිශේෂ වෙච්ච ඉගැන්වීම මත පිහිටාගෙන භාවනාව සිදු කරන අතර ඒ භාවනාවේදී අපිට තියෙන ගැටලු ඕ අපේ භාවනාව කොහොම කළ යුතුද කියන කාරණාවල් ගැනත් ඒ කරන සතිපට්ඨාන පුහුණුව ඒ සිහිය පිහිටුවා ගැනීම නම් වූ පුහුණුව සාමාන්‍ය ජීවිතයට අපිට කොයිතරම් දුරට බලපවත්වලා තියෙනවද ක්‍රියාත්මක වෙලා තියෙනවද කියන ආංගේ කාරණාවල් ගැන කතා කරන මොහොතයි මේ. ඉතින් අද දවසටත් ඒ වගේ ඒ කියන මාතෘකාවට සම්බන්ධ යම්කිසි කාරණාවල් කීපයක් ඔයත්න්ට මතක් කරන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. වෙනතුනේ පෞගිය කාලේ පුරාටම පෞගිය සති කීපේ පුරාටම මම ගොඩක් උත්සාහ කළා බාහිර භවනාවට පෙර ආතුව තියෙන කාරණාවල් ගැන වැඩිපුර විමර්ශනයක් කරන්නට නැත්නම් වැඩිපුර කතා බහට ලක් කරන්නට හේතුව අපි අර ගොඩක් වෙලාවට සලකන හිතන දෙයක් තමයි එකපාරටම භාවනාවට වාඩි වෙලා මේක කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා වගේ කියන හැඟීම නමුත් භාවනාව කියන දේ ඇත්තටම අපේ හිතත් එක්ක කරන ගනුදෙනුවක් නම් ඒ හිත අපිට තියෙන්නේ භවනාවේදී විතරක් නන් නෙවෙයි. ඔබ සාමාන්‍ය ජීවිතයේදී පවා සිද්ධ වෙනවා එතකොට සාමාන්‍ය ජීවිතයේ සිද්ධ වෙන හැලහැප්පිලි වලට අපි දක්වන ප්‍රතිචාරය අපි ඒ දේවල් වලට මුහුණ දෙන ආකාරය මත භාවනා ගමනත් ඇත්තටම කිව්වොත් එහෙම තීරණය වෙනවා. ඉතින් ඒ කාන්ද පහුගිය ටිකේම ගොඩක් වෙලාවට ඔය භාවනාවට පෙර ආතුව කරන කියන වැඩවලදී කරන වැඩවලදී කියන වචනවලදී හිතන සිතුවිලි වලදී පොඩ්ඩක් සතිමත් වන්ට කියලා යම් යම් විදිහකට කොහොමද මම කියන්නේ යම් විදිහකට උපදෙස් දෙන්න හෝ අවවාදයක් කරන්නට මම බලාපොරොත්තු වුණා ඒක විදිහට කළා. ඉතින් ඒත් එක්ක ඔයයන්ට මතක ඇති භාවනාවට තියෙන මූලිකම කරුණු නැත්නම් මූලිකම කරදර හැටියට අර අපිට වටපිටාවෙන් තියෙන බාධක ජය ගන්නට නොහැකි වෙන තත්වයක් මත භාවනාවට යනවා. භාවනාව සිදු කරන්නට යනවා නම් අන්න එතනදී අපේ අර මමත්වයේ කියන දෙයට අපි යට වෙලා අර අපි කරන්න ඕන දෙයට යට වෙලා අර බාහිර තියෙන දේෙන් හින්දා භාවනාව නතර කරන හෝ භාවනාවෙන් ඉවත් වෙන ස්වභාවයකට අපේ හිතපත් වෙන්න පුළුවන්. ඒක හරියටම කියනවා නම් භාවනාවට වාඩි වුණාම ගොඩක් වෙලාවට කට්ටිය කියන දෙයක් තමයි අපේ හාමුදුරනේ සද්ද ඇහෙනවා, හිත දුවනවා, ඇඟරි දෙනවා. එහෙම නැත්නම් මේ විදිහට වාඩි වෙලා හිටියොත් හොඳද? බිම වාඩි වුණොත් කමක් නැද්ද? නැත්නම් මට අමාරුයි කොන්දරි දෙනවා. පුටුවක් වාඩි වුණොත්, පුටුවක වාඩි වුණොත් කමක් නැද්ද? එහෙම නැත්නම් ඉස්සෙල්ලම සක්මන් කරන්න ඕනද නැත්නම් සක්මන් කරන්න නැතුව වාඩි වුණාට කමක් නැද්ද අන්න ඒ වගේ අර අපි දරන අදහස් සහ ආකල්ප මතවාද එහෙම නැත්නම් අපේ තියෙන දැනුම ඊළඟට අපි හිතාගෙන ඉන්නවා නම් මේ කාරණේ තුල තමන් මේක කරන්නට දන්නවා මේක හරියටම සිදු කරන්නේ මෙන්න මෙහෙමයි ආන් ඒ ආකාරයට හිතාගෙන ඉන්නවා නම් ඊළඟට බලාපොරොත්තු තියාගෙන තියෙනවා නම් තවත් පැත්තකින් අර තියෙන හදිස්සි වගේ දේවල් ආන් එව්වා තමයි භාවනාවේදී මූලිකවම අපිට තියෙන ප්‍රධානම බාධකයන් හැටියට සලකන්නට පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් පින්නතුනේ ඔයයන්ට පහුගිය ටිකේම මම ආනාපානයක් ගැනවත් මොකක්වත් ගැන එළියෙන් කියන්න ගියේ නැහැ. ඒ වෙනුවට කිව්වේ ඇත්තටම ඔන්න ඔය කියන කාරණාවල් ගැන ඒ කියන්නේ සද්ද ඇහෙන එක හිත විසිරෙන එක හිත පිට යන එක ඊළඟට කල්පනා කරන්නට හිතන එක අමතක වෙන එක නිින්ද යන එක ඇලසුම් හදන එක මතවාදයන්ගෙන් අපේ හිත වැහෙන එක දැනුම අපිට තට්ටු කරන්න පටන් ගන්න එක සැක ඇති කර ගන්න එක තමන්ගේ තියෙන උගත්කම එහෙම නැත්නම් තමන් මේක ගැන දන්නවා කියලා හිතාගෙන ඉන්න ආන්ගේ දේවල් බලාපොරොත්තු වීම සහ හදිස්සි වගේ කියන ආන්ගේ වගේ කාරණාවන් වලදී අපි මොනවද කරන්නේ කියන එකයි කතා කළේ ඕක වරහන් ඇතුලේ කිව්වොත් එහෙම අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනයට තමයි දාන්න වෙන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ භාවනාවට කලින් අපිට කියලා දෙනවා සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගන්නට කියලා. සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගන්නට කියලා කිව්වහම සිහියට එතකොට අහුවෙන්නේ වර්තමාන මොහොතේදී පැන නගින පැන නැගින දේවල්. මේ පැන නගින පැන නගින පැන නගින සහ පැන නැගින දේවල් තමයි ඔය ඉස්සෙල්ල මං අර නිකන් ලිස්ට් එකක් වගේම අනුපිළිවෙලකට වගේ කොහොම හරි කමන්නේ කියාගෙන කියාගෙන ගියේ. ඉතින් මූලිකවම උපදෙස් හම්බ වුණා ඔය අතන්ට මතකයක් ඇති. ඔය තියෙන දේවල් වලට සාදර වෙන්න කියලා. ඒ තියෙන උගත්කම ඇවිල්ලා අපිට තට්ටු කරලා කිව්වට ඕක කොහොමනේ මෙහෙම වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු ඇවිල්ලා කිව්වත් මට මේ සද්ද ඇහෙන එක නෙවෙයි ආනාපානය තමයි බලන්න ඕනේ කියලා එව්ව ගණන් ගන්නට යන්න. එව්වට හේමම තියන්න ඒවට යට වෙන්න යන්න. එන්නේ ඒ ඒ ආකාරයෙන් කියලා තමයි තවත් පැත්තකින් තවත් ටිකක් විස්තර කරොත් එහෙම ශබ්ද ඇහෙනකොට ඒ ශබ්ද වලට ශබ්ද අපිට කරදරයක් කරගන්න එපා කියලා මම කිව්වා. ඊට පස්සේ හිත විසිර යනවා නම් හිත පිට යනවා නම් ඒක පිට යන්න ඉඩ දෙන්න. ඒක හිත පිට යන එක ඒක හිතේ සාමාන්‍ය ස්වභාවය. අපි ඒක අනුමත කරන්ට වුණාම ඒක ඒකට එකග වෙන්න වුණාම මෙතන දබරේ නැති. මෙතන අර අපිට කරන්ට ඕන දේ කියන එක අයින් වෙලා යනවා. ඒ වෙනුවට වර්තමානය තුළ තියෙන දේ දකින්ට පේන්ට බලාගෙන ඉන්ට අපි ඉගෙන ගන්නට පටන් ගන්නවා. ඉතින් අන්න ඒ වගේ කාරණාවක් එක්ක අපි අර පරිමුඛන් සතියෙන් උපට්ඨ පෙත්වා නැත්නම් සිහියට ප්‍රධාන තැනක් දෙනවා කියන මූලික අඩිතාලමට පොඩ්ඩක් ඉතු වෙන්න උත්සාහ කළා පහුගිය කාලෙදී. ඒක තවදුරටත් මම විස්තර කළා අර කතා බහ කරනකොටත් වැඩ කටයුතු කරනකොටත් සිහිය දියුණු කරගන්න උත්සාහවන්ත වෙන්න වගේ කියලා. ඉතින් ඔය කියන කාරණාවල් එක්ක යනකොට පින්නතුනි අපි මූලිකවම ඔය වටපිට තියෙන දේවල් වලට අර කියාපු හැම කාරණාවකටම සාදර වෙන්න එහෙම නැත්නම් එව්වා එව්වා මහා ලොකු ප්‍රශ්නයක් හැටියට අත් කර නොගන්නට උත්සාහ කරන්න පටන් ගත්තාම භාවනාව තුළ අපේ හිත තැම්පත් වෙලා තියෙනවා අතහැරීම පුරුදු කරපු හින්දා ඒවා අර මට ඕන හැටියට ක්‍රියාත්මක කරන්නට නොගිය හන්දා ආත්ම සංඥාව කියන එකෙන් බැහැර වෙන්න උත්සාහ කරපු හින්දා එහෙම නැත්නම් ඔය කියන විදිහේ හිත තැම්පත් වෙලා තියෙන්නේ අපි විපස්සනාවක් කියන දේ විදර්ශනාවක් කියන දේ පුරුදු කරපු හන්දයි. ඒ කියන විදර්ශනාව, ඒ කියන අතහැරීම, ඒ කියන අනාත්මය, ඒ කියන මට්ටම තුලදී හෝ අයින් කරගන්නට බැහැර කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ හිත තැම්පත් කරගන්නට පුළුවන් විදිහින්ද. එතකොට මේ දෙක එක හා සමානව යන කාරණාවක් වශයෙන් පහුගිය ටිකේම මම කියලා දෙන්න උත්සාහ කළා සතිපට්ඨානය ආශ්‍රයෙන් කතා කරනකොට ඉතින් එහෙම ඔය තියෙන හතර වටේ තියෙන දේවල් වලට අපිට බාධා කරන දේවල් එක සාමදානයෙන් ඉන්න සාමයෙන් ඉන්න හිත හදාගන්න කෙනා ඊළඟට කිට්ටු වෙනවා ශරීරයට ආන් එතනට කිට්ටු වුණාට පස්සේ අවසාන වතාවේදී මම අර කරපු දේශනාවේදී කියන්න උත්සාහ කළා අර ආනන්ද සාංශේ ආනන්ද හාමුදුරුවෝ එක්තරා දවසකදී බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියාපු කතාවක් ආශ්‍රය කරගත ගාතාව. ඒ කතාව මම අදත් මතක් කළොත් එහෙම දවසක් ආනන්ද හාමුදුරුවෝ මං හිතන්නේ පටිච්ච සමුප්පාදේ වගේ දෙයක් මෙනෙහි කරලා වෙන්න ඕන මට මතක හැටියට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා එකට පැත්තක ඉඳලා කියනවලු බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ හරිම ආශ්චර්යයි හරිම පුදුමාකාරයි මට හරි සන්තෝෂයක් තියෙනවා ඒක. බුදුහාමුදුරුවෝ තහන්නට ඇති මොකක් ගැනද ආනන්දේ කියන්නේ එතකොට? එතකොට ආනන්ද හාමුදුරුවෝ උත්තර දෙනවලු බුදුරජාණන් වහන්සේ මේ ශාසනයෙන් භාගයක්ම තියෙන්නේ මේ කල්යාණ මිත්‍රයා මතනේ. මට ඒක කාරණයෙන් හරි හරි ආශ්චර්යක් දැනෙනවා මේ ශාසනයේ මේ ධර්මයේ. හරි පුදුමයක් දැනෙනවා කියලා කිව්වා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දීලා තියෙනවා එහෙම කියන්න එපා ආනන්ද. ඔහොම හිතන්න එපා. මේ ශාසනයේ සම්පූර්ණ ගමන යන්නේම කල්යාණ මිත්‍රයත් එක්කම තමයි. එමෙ නැත්තම් අපි හිතන්න පුළුවන් මේ ශාසනයේ භාගයක් යන්නේ කල්යාණ මිත්‍රයා මත අනිත් භාගයන්නේ මං හින්දා. ඔන්න ඕක ඕකේ ASCII තියෙන්න පුළුවන් පොඩි කොහොමද කියන්නේ බොහොම ඉතා සූක්ෂම ගැටයක් වෙන්න පුළුවන්. මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ එතනට තමයි මේ තට්ටු කරන්න හැත්තේ කියලා විශ්වාස කරනවා. කොහොම නමුත් ධර්ම මාර්ගයේ සම්පූර්ණම ගමන කල්යාණ මිත්‍රයා මත යනවා කියලා කිව්වහම පුද්ගලිකව මගේ පැත්තෙන් මට ආපු ප්‍රශ්නාර්ථයක් තිබුණා. එතකොට එහෙමනම් ඔය කියන කල්යාණ මිත්‍රයා කවුද කියලා. මොකද අපි ගුරුවරු ආශ්‍රය කරා වුණාට සමහරකට කාලයක් ඒ ඇත්තොත් එක කතා බහ කරා වුණාට සමහරකට ඒ ඇත්තෝ අපි ධර්මය අවබෝධ කරන්නට හරි මොකක් හරි කරන්නට කලින් මියෑදෙන්ට පුළුවන් අපිට ආශ්‍රය කරන්නට අවස්ථාවක් සැලසෙන්නේ නැතිවෙන්න පුළුවන් අපිට උන්වහන්සේලාගෙන් ටිකක් ඈතට වෙලා ඉට වෙන්න පුළුවන් එහෙම වුණොත් එහෙම කල්යාණ මිත්‍රයන්ව ආශ්‍රය කරන්නට තියෙන අවස්ථාව නැති වෙලා යනවා දැන් අපි කල්යාණ මිත්‍රය කියලා හිතන කෙනාව හිත නැත්තම් ආශ්‍රය කරන්න තියෙන වටපිටාව නැති වෙලා යනවා ඔය කියන කාරණෙත් එක්ක මාව ලොකු ප්‍රශ්නාර්ථයකට වැටුණා. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ ඉඟි කරාපු මේ කියන කල්යාණ මිත්‍රයා කවුද කියලා. පස්සේ ඕකට උත්තර හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන යනකොට ඔය ප්‍රශ්නයට මුහුණ දුන්න ආනන්ද හාමුදුරුවම ඔය ප්‍රශ්නය අහපු ඔය කියන කාරණාව කියපු ආනන්ද හාමුදුරුවම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මාස තුනකින් විතර අර නිර්වාණය සාක්ෂාත් කරගත්තාම එහෙම නැත්නම් තමන්ගේ හිත රහතන් වහන්සේ නමක් බවට පාරිශුද්ධත්වයට පත් කරගත්තට පස්සේ කියාපු උදානවල එක උදානක තිබ්බ ගාතාවක් තමයි ඔය මම මාතෘකා කරගත්තේ ඒක තමයි අබ්බතීත සහායස්ස අතීතගත සතුනෝ නතියේතා දිසං මිත්තං යථා කායකතා සති ආනන්දහාමුදුරන් නිදලා තියෙනවා බොහොම කිට්ටුවෙන් හිටපු යාළුවෝ දෙන්නේ කෙනෙක් සාරිපුත්යන් වහන්සේ අනිත් එක්කෙනා මොග්ගල්ලාණන් වහන්සේ මට මතකයි අපි මහාන වෙනකොට අපිටත් කියනවා අපේ අම්මයි තාත්තා හැටියට හිතන්ට කියලා කියනවා මහානකමේදී සාරිපුත්යන් වහන්සේවත් මොග්ගල්ලාණන් වහන්සේවත් කොහොම නමුත් අනන්ද හාමුදුරුව කියනවා ඔය කියන ගාථාව කියනකොට ඔය කියන කාලෙ වෙද්දී සාරිපුත්‍යයන් වහන්සේ මොංගල්ලණන් වහන්සේයි පරිනිර්වාණයට පත් වුණා. දැන් එතකොට අපි අර හිතන තාලෙට අපි හිතමුකෝ අපේ ගුරුවරු නැත්නම් අපේ කල්යාණ මිත්‍රයෝ හිටියා කියලා ඒ වගේ කට්ටියක්. දැන් එතකොට ආනන්ද හාමුදුරුවෝ හිතාපු තාලේ ඒ හිටපු කල්යාණ මිත්‍රයෝ දෙන්න නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අබ්බතිත් සහායස්ස. අතීතගත සතුනෝ ඒ වගේම තවත් දෙයක් වුණලු ආනන්ද හාමුදුරුවෝ කියනවා සාසුන්වරයාණන් වහන්සේ නමක් හිටියට උන්වහන්සේ දැන් අතීතයට ගිහිල්ලා තියෙන්නේ. උන්වහන්සේ ගැන දැනට තියෙන්නේ සිතිවිලි මාත්‍රයක් විතරයි, මතකයක් විතරයි. උන්වහන්සේ දැන් ජීවමාන නැහැ. උන්වහන්සේත් මේ ලෝකෙ ගිහිලා ඉවරයි. ඊළඟ වචනේ තමයි නත්‍යේතා දිසංමිත්තක්. දැන් මට තේරෙන හැටියට මට පේන හැටියට මොන පැත්තකවත් මට යාළුවෙක් ඇත්තටම නැහැ. යථාකායගත සති. ඔන්න ඔතනයි මම අර හොයාපු ප්‍රශ්නෙට උත්තරේ තිබ්බේ. කාය කායානුපස්සනාව හැරෙන්න වෙන යාළුවෙක් මට මේ කිසිම පැත්තක දැන් හොයාගන්න නැහැ. අනේ ඒ කියාපු වචනයත් එක්ක පිටුතුනේ අපිටත් එතකොට හිතෙන්න පුළුවනේ ඔයත්න්ටත් තේරුම් ගන්න පුළුවනේ. අර පහුගිය ටිකේම ඔය තියෙන දේවල් වලට අර මම මිත්‍රයෙක් වෙන්න කියලා ඉගැන්නුවා කියලා දුන්නා ඒ වේදනාවල් වලට ඒ හිත යන දේවල් වලට මෛත්‍රී සහගත වෙන්න මිත්‍රශීලී වෙන්න මේ ශරීරය තුල දැනෙන තේරෙන දේවල් වලට මිත්‍රශීලී වෙන්න ඔන්න ඔහොම කියලා. ඒ හදාගෙන ආපු පාරේ තමයි මෙන්න මේ කතාව අවසානට වගේ තියෙන්නේ අපි මේ ඉගෙන ගන්නේ අපිට මේ උපත් උප්පත්තියෙන් හම්බ වෙච්ච ශරීරය අපේ මිත්‍රයාව කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. ඉතින් ඒක ඒ කියන තැනට එන්න පින්නතුනේ බැරි වෙනවා අර මූලික විදිහට අපි ගාව තියෙන අදහස් හින්දා ආකල්ප හින්දා අපේ තියෙන දැනුම හින්දා අපි අපේ තියෙන බලාපොරොත්තු හන්දා විශේෂයෙන්ම අපිට තියෙන හදිස්සිය හන්දා ඕකේ අනිත් පැත්ත අපිට තියෙන කම්මැලිකම හන්දා ඊළඟට සමහරකට සද්ද ඇහෙන හන්දා හිත දුවන හන්දා ඈ අපි කල්පනා කරන හන්දා අපි සැලසුම් අඳින හන්දා මේවා හොඳ නැහැ අරක හොඳයි මෙහෙම කියලා අර විවේචන කරන හන්දා ඒවා කරන හින්දා ඔය කියන කල්යාණ මිත්‍රයාව ප්‍රකට කරගන්නට හරිම අමාරුයි විශ්වාස කරන්න ඔය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනේ මට හම්බ වුණේ ලග්ගල කැලේදී ඊට පස්සේ ඕකම මම අවුරුදු ගාණක් පුරුදු කළා ආනාපාන සතිය දිහා ඒකාකාර විදිහට අධ්‍යයනය කරනවා කියන තැනට එන්න කලින් මේ ඇත්තම කතාව කියන්නේ. හේතුව තමයි ඊට මෙහා අර සිහියට ප්‍රධාන තැන දෙන්න ඕන කාරණා ඕන තරම් තියෙනවා. ඊට වඩා අපි උත්සාහ කරන්නේ අර මට ඕන දේ කරන්න කියන එතකොට මගේ උවමනාවට මගේ බලාපොරොත්තුවට මට ඕන දේ කරන්නට යනවා නම් තියෙන වර්තමානය තුල පැන නගින්න පෙනෙන දැනෙන දැනගන්න තියෙන කාරණේ අල්ලෙහාට දාලා හෝ ඒක තල්ලු කරලා විසි කරලා දාලා පින්නතින් අපි මේ වැඩේ පටන් අරගෙන තියෙන්නෙම වැරදි ගඩොල පාවිච්චි කරලා. ඒ වැරදි ගඩොලේ නම තමයි මමත්වය කියන්නේ. එතකොට මමත්වය නැත්තම් මට ඕන දේ කරනවා කියන එක. අපිට උගන්වන්නේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලානේ. ඇත්තටම කියනවා නම් අපි හොයලා බලන්න ඕන මම වෙමි, මගේ වෙමි, මගේ ආත්මේ වෙමි කියලා හිතන කාරණා මොනවද කියන එකයි අපි දකින්න පටන් ගන්න ඕන. ඕකෙන් නිදහස් වුණාට පස්සේ ලැබෙන ප්‍රතිඵලය තුළ ඒ කෙනාගේ චිත්තසංතානය වැඩ කරන ක්‍රියාත්මක වෙන සිතුවිලි සමුදායයි ඔය පොතේ නැත්නම් දේශනාව තුළ අපිට කියලා දෙන්නේ. හැබැයි අපි වැඩේ පටන් ගන්නට ඕන අපි ගාව. එතකොට අර පොතේ සඳහන් වෙන අර දේශනාවේ සඳහන් වෙන ඔය මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියන එක ඉලක්කය මිසක ආරම්භය නොවේ. හොඳට මතක තියාගන්න ඕන ඒක අපි මේ භාවනා කරන්නට යන ගමනේ එක්තරා ඉලක්කයක් මිසක ඒක මේ භාවනා ගමනේ ආරම්භයක් නෙවෙයි. ඔන්න ඔතනයි ලොකුම පටලැවිල්ල අපි කරගන්න මම හිතන හැටියට මට තේරෙන හැටියට මොකද අපි හිතනවා ඉස්සෙල්ලාම මම මේක දන්නවා. දන්නවා කියලා හිතාගෙන කරගෙන යනවා. එතකොට අවබෝධ කරන්න තියෙන එක දැන් දන්නවා. එතකොට අවබෝධ වෙන්නේ මොකද්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒකයි අර අදහස් සහ බලාපොරොත්තු කියන මේ හැම දෙයකටම ඉස්සරහා ඒ හැම දෙයක්ම බැහැර කරන්නට පුළුවන් වෙන විදිහ මනසක් හදාගන්න කියලා පළවෙනිම කිව්වේ. ඉතින් ඔන්න ওই වගේ තත්ත්වයක් ඇති වුණාට පස්සේ පින්නතුනේ අපි හිමීටම අර ස්වාධීනවම නැත්නම් ස්වයංවම වගේ අපේ අවධානය ගලාගෙන යේවි මේ ශරීරයට මේ ශරීරයේ තියෙන කොහේ හරි ගොඩක් වෙලාට ඒක ශරීරය තුළ ශරීරයේ බාහිර පැත්තට එන්න පුළුවන් සමහරක් විටක. සමහරක් වෙලාවට ශරීරයේ අභ්‍යන්තරයට යන්නත් පුළුවන්. එක තවත් විදිහකට විස්තර කළොත් එහෙම ඉස්සෙල්ල අපේ හිත භාවනාවේදී මුල අව දේවල් වලට සාදර නොවි ඒ දේවල් වලට සානුකම්පිත නොවි ඒවත් එක්ක මෛත්‍රීශීලීව නැත්නම් මිත්‍රශීලීව ඉන්නේ නැති වෙනකොට අපේ හිත යන්ට ඇති සද්ද ඔස්සේ අපේ හිත විසිරෙන්න ඇති සිතුවිලි ඔස්සේ අපේ බලාපොරොත්තු ඔස්සේ අපේ හැඟීම් දැනීම ඔස්සේ ශරීරයේ තියෙන වේදනාව ඔස්සේ කියන මේ මේ හැම දිශාවකටම වගේ එක එක දිශාවකට වගේ නමුත් අර බාහිර තියෙන දේවල් ටික අපේ ශරීරයෙන් බාහිර තියෙන දේවල් ටික අපි හඳුනා ගත්තට පස්සේ ඒ දේවල් එක වැඩ කටයුතු කරන හැටි ඉගෙන ගත්තාම ඒ දේවල් හසුරුවා ගන්න කොහොමද කියන එක ඉගෙන ගත්තාට පස්සේ ඒ සද්ද ඇහෙවි හිත දුවාවි නමුත් ප්‍රශ්නයක් නෑ අපි දන්නවා හිත දුවන විත්තිය අපි ඒකට අමනාප නෑ මනප අපි හිත දුවන එකත් එක්ක දුවන්ට යන්නේ නැහැ දන්නවා හිත දුවන විත්තිය ඒක ඒක සිහියෙන් දැනගන්නවා එච්චරයි ඒක තේරුම් ගන්නවා මම භාවනා කරන්න තමයි වාඩි උනේ ඒ වුණාට දැන් හිත පිට ගිහිල්ලායි තියෙන්නේ. එතකොට හිත පිට යනවා කියන එක දැනගත්තා නම් ඒ දැන ගැනීමම සතිපට්ඨානයට ඇතුළත් වෙලා තියෙනවා. ඔන්න ඔතනට තමයි ප්‍රශ්නේ එන්නේ. අර මට ඕන දේ කරන්න යන්නේ. මොකද්ද මට ඕන දේ? මේ හිත පිට යන එක නෙවෙයි. මේ සිතවිලි වලට යන එක නෙවෙයි මට ඕන වෙන්නේ. මට ඕන වෙන්නේ ආනාපාන. මට ඕන වෙන්නේ පාවෙනවා වගේ දැනගන්න. මට ඕන වෙන්නේ චතුරාර්ය සත්‍ය ගැන මෙනෙහි කරන්න. මට ඕන වෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන මෙනෙහි කරන්න. පොසා ජායනා. නමුත් ඒ වෙලාවේ තියෙන හිතේ ස්වභාවයට ඒ දේවල් ටික කරන්න බැරි නම් ඔන්න ඔතනයි අපි මේ ප්‍රශ්නේ හදාගන්නේ. දැන් ඔය අතන්ට තේරුණාද මොහොතකදී චුට්ටක් වගේ මේ මමත්වයේ කියන කෙනාගේ තියෙන බලපෑම හිඳයි අපි මේ අවුල් ටික ඔක්කොම දාගන්නේ කියලා. ඔන්න ඔය කියන ගැටේ අල්ලගන්ටයි ඕක මමත්වයේ කියන දෙයට අපි කොච්චරනම් අහු වෙනවාද කියන එක තීරුම් ගන්නටයි උපක්‍රමයක් හැටියෙන් අර මම යෝජනා කළේ කමඨහං වார்த்தාව ඉදිරිපත් කරන්න කියලා. කමඨහං වார்த்தාවේදී භාවනාව සිදු කරලා ඒ සිදු කරන භාවනාවේදී තමන්ට දැනුනේ මොනවද දැනගත්තේ මොනවද ඒවට දැක්වේ ප්‍රතිචාර මොනවද කියන එක තුලින් එළියට එනවා එක එක මට්ටම් වල තියෙන ඔය ආත්ම සංඥාව වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද කියන රහස. ඉතින් කොහොම නමුත් කමක් නැහැ භාවනාවට දැන් සක්මනකට හෝවේවා පරියංකයකට හෝවේවා අර කියන විදිහේ බාහිර දේවල්වලට හිත නොයන තාක් නැත්තං හිත ගියාට ප්‍රශ්නයක් කරගන්නේ නැති තාක් ඒ නැති විදියට හිත හදාගත්ත කෙනා ආවට පස්සේ එයාගේ හිත කොහොමත් කිට්ටු වෙන්නේ ශරීරයටයි. හැබැයි පින්නතුනි මෙහෙම වුණා කියලා හිතන්ට නාකයි බලාපොරොත්තු වෙන්න නාකයි එක තැනකට වෙලාම ඉන්නවා කියලා. ඒ කියන්නේ ආනාපානයෙන් බලාගෙන ඉන්නවාමයි කියලා එහෙම හිතන්ට නාකයි. මේ හිත දුවන එක අර බාහිර දැන් අර කිලෝමීටර් දසදහස් ගාණක් දුවන එක නතර වෙලා තියෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට අර හිත පිට යනකොට අපිට හිටි ගමන් ඕනනම් එංගලන්තයට යන්න පුළුවන්. ඇමරිකාවට යන්න පුළුවන්. ලංකාවට එන්න පුළුවන්. මට අපේ ගෙදරට යන්න පුළුවන්. මේ ඉන්න තැන ඉඳලා. එතකොට ඒ යන පරතරේ ඒ යන දුර මහා විශාලයි. හැබැයි ඒ ඒ ටික ඔක්කොම එක ගොන්නකට දාලා මේ හිත දුවනවා හිත පිට ගිහිල්ලා තියෙන්නේ නැත්නම් ශරීරයෙන් හිත පිට ගිහිල්ලා තියෙන්නේ නැත්නම් භාවනා ආරම්භණයෙන් හිත පිට ගිහිල්ලා තියෙන්නේ කියන ඒ එක එක ඒ එක විදිහකට හිතන්න ගත්තොත් එහෙම අර ටික ඔක්කොගෙම ප්‍රශ්නේ එක තැනකම නවතිලා යනවා. අපි දන්නවා හිත දුවනවා හිත පිට ගිහිල්ලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. අපි ඒකට සාදරයි. මම ඒකට කැමතියි. මේ හිත පිට ගිහිල්ලා තියෙන වෙලාවක්. ওই පිට යන්න පිට යන්න අපි ඒක ඒ විදිහටම දැනන්න දැනගෙන දැනගෙන සානුකම්පිත වෙන්ට ඉගෙන ගත්තා නම් ඉවසන්ට ඉගෙන ගත්තා නම් ඇතරම කියනවා නම් සානුකම්පිත වෙන්ට ඉගෙන ගත්තා නම් භාවනාව තුළ අර වැඩෙන ප්‍රතිඵලයක් වෙන ඉවසීම දියුණු වෙන්න පටන් අපි හිතුවට මේක තුළ ලැබෙන ප්‍රතිඵල වෙනයි කියලා අපි අපේ තියෙනේවා තියෙන්නේ ඇත්තටම කිව්වොත් එහෙම අර පාවෙනවා වගේ ලක්ෂණයක් එහෙම නැත්නම් මේ සිතුවිලි වලින් තොර භාවනාවක් නැත්තම් පර්යංකයක් තියාගන්න පුළුවන්කමක් එහෙම නැතිනම් හොඳ මට සිල්ටු විදිහේ ශරීර සැප පහසුවට ඉන්න විදිහේ ස්වභාවයක් අන්න ඒ වගේ අදහස් තියෙන්න පුළුවන් ඒ වුණාට භාවනාව තුළින් බුදුරජාණන් වහන්සේ කියන්නේ ලැබෙනවා කියලා කන්ති පරමන් තපෝතිතික්ක ඉවසීමක් නම් ලැබෙනවා කියලා කියලා. ඉතින් අන්න ඒ වගේ අපි අර කියන හිත දුවන දේවල් වලට සානුකම්පිත වෙන්න වුනහම ඒවත් එක්ක ඔට්ටු වෙන්න යන්නේ නැති වුනහම ඒවත් එක්ක ගැටෙන්න යන්නේ නැති වුනහම ඔන්න අපේ පැත්තෙන් අපි ඉවසීමක් හදා ගන්න පටන් ගන්න. ඉවසීමක් හැදෙන්න පටන් ගන්න. අපි වටා තියෙන බාහිර දේවල් වලින් අපිට කරදර වුණාට ඒවා අපිට කරදරයක් කරගන්නේ නැති තැනකට හිත හදා ගන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහේ පෙර පුහුණුවක් කරන කෙනෙක් භාවනාවට වාඩි වුණොත් එහෙම එයාගේ හිත අච්චර මහ විශාල විදිහේ දුරකට යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ශරීරය ඇතුලේ එහෙම හේතුවන්ට පුළුවන්. සමහරකට සද්දයක් එහෙනවා වෙන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් කරගන්න නැති තැනකට හිත පත් කරගෙන තිබුණොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් හිතනවා නම් නෑ ඒක එහෙම වුණාට මට මේක කරගෙන යන්න පුළුවන් වෙනත් විදිහකට මං ආනාපානයෙන් බලනවා හාමුදුරුවෝ ඔය කිව්වට මට පුළුවන් නේ කියලා හිතුවයි කියන්නකෝ. එහෙම වුණා නම් එහෙම අපිට හැමදාම ප්‍රශ්නේ තියෙන්නේ අර ඇහෙන සද්දෙට අපි තාම දන්නේ නැති හින්දායි ඒ හිත දුවන එකට තාම මොකද්ද කරන්න කියලා හරියට දන්නේ නැති හින්දායි භාවනාව නීරස වෙන්නේ. අනිවාර්යයෙන්ම නීරසත් වෙනවා දෙකක්. මොකද ඒ ඒකේන ස්තරයන් ඒකේන අවස්ථාවන් අපි තවමත් සම්පූර්ණ කරලා නැති හින්දා. ඉතින් පින්නතුනේ ඔය කියන ලක්ෂණත් එක්ක අර ශරීරයට ආපුහාම ඒ ශරීරය තුළ තියෙන ඔය කියන දේවල් වලට ඊළඟට අපි සාදර වෙන්න ඉගෙන ගනිමු. හරියට අර හිත එහෙට මෙහට දුවන එක සද්ද ඇහෙන එක ඒ දේවල් වලට සාදර වුණා වගේ සානුකම්පිත වුණා වගේ ඒ වයිචර ලොකු දෙයක් කරගන්නේ නැතුව ලොකු ප්‍රශ්නයක් කරගත්තේ නැති තැනකට හිත ගත්තා වගේම ඊළඟට ශරීරය ගැන තේරෙන්න පේන්න පටන් ගන්නකොටත් අපි අර අපිට කරන්න ඕන දේ අයින් කරගෙන නැත්නම් ආ මම දැන් ශරීරය ඇතුලේ ඉන්නේ දැන් මට ආනාපානය බලන්න ඕන කියලා එහෙම සැනකට යන්නෙත් නැතුව එහෙම එහෙම සලකන්ට යන්නෙත් නැතුව ප්‍රකට වෙන දේ දැනගෙන ඉන්න හිත හදාගන්න. ඔය ශරීරය දැනගෙන ඔහොම ඉන්නවා කියලා කියනකොට ඕක ගැන කියන්න පොඩි සාධකයකුත් මට හම්බ වුණා ඔය කච්චාන කියලා සූත්‍රයක් තියෙනවා උදාන පාලියේ කච්චාන කියන රහතන් වහන්සේ මහා කච්චාන ඇතර උන්වහන්සේ අපි හඳුන්න්නේ උන්වහන්සේ අනාථ පිට්ටික සිතුමාගේ ආරාමයේ ගහක් යටට වෙලා භාවනා කරගෙන ඉන්නවලු පොතේ පතේ සඳහන් වෙන්නේ කායනුපස්සනාව තුළ යෙදිලා ඉන්නවා කියලා. එතන හරි ලස්සන වචනයක් තියෙනවා අජ්ජත්තම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. අපි මෙච්චර කාලයක් අහලා තිබ්බා නම් වචනයක් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක ගොඩක් වෙලාවට අර නාසිකාග්‍රේ එන්නේම කතාවකට අපි අර නිකන් බාහිර දෙයක් හැටියට ගත්ත උනාට දැන් මෙතන කියනවා අජ්ජත්තම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා ආන් එහෙම කතා. ඉතින් ඒ විදිහට යා පච්චාන්තරාතන් වහන්සේ භාවනා කරගෙන ඉන්නවා දැකලා බුදුරජාණන් වහන්සේ කියනවලු යස්සසියා සම්බදා සති සත්තං කායගතා උපට්ඨිතා නෝචස්ස නෝච මේසියා න භවිස්සති න විසත්තිකං අනුපුබ්බ විහාරි තත්ත්සෝ කාලේනේව තරේ විසත්තිකාන්ති මේක ටිකක් දිගයි ගාතාව නම් කොහොම නමුත් කමක් නැහැ කවුරුහරි කෙනෙක් මේ කියන කායානුපස්සනාව තුළ හිත පිහිටවාගෙන ඉන්න දක්ෂණ කායානුපස්සනාවට වෙලා ඉන්ට පුරුදු කරලා තියෙනවා නම් ඒ පුරුදු කරපු හිත තියෙන කෙනා නෝචස්ස නෝච මේසියා එයා මීට කලින් ජීවත් වෙලත් නැහැ අනාගතයේදී පහළ වෙන්නේ නැහැ මේක ටිකක් ධර්මයේ තියෙන බොහොම ගැඹුරු තත්ත්වයක්. මොකද එයා ඉඳලා තියෙන්නේ වර්තමාන මොහොත තුල විතරක් එයා ආපහු පහළ වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. ප්‍රාර්ථනාවක් කරන්නේ නැති වෙන්නෙත් නැහැ. කියන්නේ ප්‍රාර්ථනාවක් කරන විදිහක් ගැන ආයේ හිතන්ට උමනාවක් මොකුත් නැහැ. මේ විදිහට කානුපස්සනාව තුල ඉන්න කෙනා සුදුසු කාලයේදී තණ්හාව ඇති වෙන දෙයින් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්නතුනේ මෙතන අර තියෙන මට කියන්න ඕනේ වචනේ තමයි අර පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියන වචනේ මේක ඇත්තටම ලොකු ගැඹුරක් තියෙන වචනයක් බුද්ධ ශාසනය තුල මේ අපේ සංසාර ගමන තුල අපි සිහියට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගන්නවා කියන ඒ කාරණේ පුදුමාකාර විදිහේ කුළුල් පරාසයක් තියෙන පුදුමාකාර විදිහේ දාර්ශනික භාවයක් තියෙන ලොකු වටපිටාවක් තියෙන වචනයක් මේක. එතකොට අපි ඔය කියන වචනේ අපේ ජීවිතය තුර නිතර නිතර පුරුදු කරන්න පටන් ගත්තා නම් ඒ කියන දේවල් අපිට සිහියක් ඇති කර ගන්නට සිහියක් ලබා ගන්නට සිහියක් උපද්දවා ගන්නටම ඒක උපකාර වේවි. හැබැයි ඔන්න ඕක ඔය හැරෙදි තමයි අපිට අර තට්ටු කරන්න පටන් ගන්නෙ. අර මම මුලින් කියාපු අර අපි දන්න දේවල්, අපිට උමනා කරන දේවල්, අපේ තියෙන අදහස්, මතවාද, විවේචන ආන් ඒ වගේ තියෙන මමත්වයේ කඩතුළු කන්ටි. ඒ දේවල් වලින් නිදහස් වෙච්ච හිතක් හදාගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ දේවල් දැක දැක බල බලා ඒ දේවල් වලින් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න එතකොට පින්නතුනේ අපිට මේ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සතිපට්ඨානයට අනුකූලව ඒ සතිපට්ඨානය ආශ්‍රය කරගෙනම ජීවත් වීමේ පුළුවන්කමක් හම්බ වෙනවා. ඔයයන්ට මතක ඇති මම මේ දේශනාව පටන් ගන්නකොට මුලදී වගේ එක තැනකදී කිව්වා අර ගොඩක් දුර යන්න නම් බොහොම හිමින් යන්න කියලා. හදිස්සි නම් බොහොම හිමින් යන්න කියලා. ඔන්න ඕකේ තේරුම තමයි ඔය අද පොඩ්ඩක් විස්තර කරන්නට මම උත්සාහ කළේ. අපිට මේ භාවනාව තුළ ඔය කියන කාරණාව ආනාපානය තුල දැනගෙන නැත්තම් සංසාර ගමනේ නිදහස් වෙන්න උමනාවක් තියෙනවනම් අර තියෙන වටපිටාවල් වල තියෙන හැම දෙයක්ම දැනගෙන දැක දැකම ඒ දේවල් වලින් නිදහස් වෙන විදිහ ඉගෙනගෙනම ඒ දේවල් ඇති වෙන්නේ කොහොමද පවතින්නේ කොහොමද ඒවට වෙන ආහාර මොනවද අනාහාර මොනවද කියලා ඉගෙනගෙනමයි මේ ගමන යන්න ඉතින් එහෙම කල්පනා කරලා පිනතුනේ මේ කියන ධර්ම මාර්ගය තුල අපි පුළුවන් තරම් උත්සාහ කරමු සිහිය දියුණු කරගන්න ඒ සිහිය දියුණු කර ගැනීම මත ඒ සිහිය දියුණු කර ගැනීමේ පුරුද්ද මත අපේ ජීවිතේ ඔය කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නිවන් සුවේ සාක්ෂාත් කරගන්නට පුළුවන් කමක් අපිට හම්බ වෙවි. කොහොම නමුත් මම මෙහෙම දෙයක්ත් කියන්න කැමතියි. ඔය මොන ක්‍රමයක් ඉගෙන ගත්තත් පින්නතුනේ අවසානයේදී සතිපට්ඨානයට එන්න වෙනවා මේ මාර්ගය තුල වැඩෙන හැටි ඉගෙන ගන්න. මොකද බණ පොතේ තියෙන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලයි. මේ ඕනම දෙයක් කරන්න තියෙන එක මේක මාර්ගය මේක විතරයි කියලා කිය. අපිට වෙන වෙන ක්‍රම ඕනම එකක් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ ඕනම ඕනම කියමුකෝ ඒ වටවන්දනාව යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වුණාට තමන්ගේ මේ සංසාර ගමන ගැන ඉගෙන ගන්නට නම් අවසානයේදී සතිපට්ඨානයට එන්න. ඉතින් ආන් ඒකට එන හැටි ගැනයි පහුගිය ටිකේ ඉඳලා මේ කතා කරන්නේ. අද දවසේදී යම්කිසි කාරණාවක් ඇත්තන්ටම කියන්න උත්සාහ කළා ප්‍රස්තුතියක් හැටියට වගේ නිකම් පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියන කාරණේට අපි නැවත නැවත යොමු වීමේ තියෙන වැදගත්කම සහ ඒක ශරීරයේ පාදක කරගත් දෙයක් ඔස්සේ කරන එක කොයිතරම්නම් සාර්ථකද කියන එකයි මම උත්සාහ කරේ කියන්න උත්සාහ කළේ මොකද අපිට දැන් අපේ ශරීරය කියන එක කල්යාණ මිත්‍රයා කරගන්න පුළුවන් නම් අපිට අපි ගාව තියෙන හොඳ උදාහරණයක් තියෙනවා සාධකයක් සාක්ෂියක් තියෙනවා යම්කිසි වෙලාවක අපි මේ ශරීරයට වෙලා ඉන්නවනම් මේ ශරීරයේ දැනගෙන ඉන්නවනම් ඒ වෙලාව තුළ ඔය කියන කෙලෙස් ඇතිවීමේ ස්වභාවයක් තියෙන විදිහක් නැහැ. ඔය සකුණග්ගි කියන සූත්‍රයක් තියෙනවා. අනේ ඒ වගේ වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට ඉන්න කියලා කියන ආරක්ෂිත තැන තමයි කය කියලා කියන්නේ. මේ කායනුපස්සනාව කියලා කියන්නේ. ඉතින් පින්නතුනේ එතනට එන්න හිත හදාගන්න. එතනට එන්න හිත හදාගන්නකොට අර මූලිකව තියෙන ඒ බාධකයන් ජයගන්න විදිය හොඳට ඉගෙන ගන්න බලන්න. ඒවා දකින්නේ කොහොමද? ඒවා හසුරුවා ගන්නේ කොහොමද කියන කාරණාව හොඳට හොඳට අධ්‍යයනය කරන්න බලන්න. ඒ අධ්‍යනය කර කර තමන්ගේ භාවනා කටයුතු කරගන්න එහම කටයුතු කරන ගම තමන්ගේ භාවනාව යොරයක් වෙලා අනිවාර්යෙන්ම එදා භාවනාවට මොකක්ත කළේ මොකක්ද සිදුවනේ කියන එක නැවත මතක් කරන එක නම් අනිවාර්යය කියලමං කියන්න කැමති ඒම කරලා ඒ දේවල් ටික පොතකත් ලියලා මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන අවස්ථාව හම්බ වුණොත් එම් පොඩ්ඩක් කියන්න මෙන්න මේ වගේ දෙයක් තමයි ස්වාමිනාස සිද්ධ වුණේ කියලා. එතකොට අර තියෙන දැනුමේ හැටියට තේරෙන හැටියට ඒවට මොනවා හරි සකස් කර ගන්න ඕන නම් නැත්නම් ඒ වගේ හොඳ හොඳ කාරණා තියෙනවා නම් එහෙම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කෙසේ හෝ ඒවා ඒවා අනාගතයට තියමු ජීවිතේ රැකෙන හැටියට වේවි අද දවසේදීත් මේ කරපු මේ දේශනේ නැත්නම් මේ අවවාදය ඔයත්න්ට ඔයත්න්ගේ භාවනා ගමන තුල ඉදිරියට යන්න උපකාරයක් වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා साधु साधु साधु साधु साधु साधु साधु